පින්වත්නි මේ ගුණවත් අයට අවදාස කල්පනා කළා කීසකෝපම සූත්‍රය යනවා මම දේශනා කළේ කීසකෝ කියන්නේ ඈලකට කියන නමක් වගේ ඈලකට උපමා කරලා කරන ගමන් දේශනා කියන එක කීසකෝපම සූත්‍රය කියන එක. මම සූත්‍රය දැක්කේ සංවත්නිකාරය. මේ මෙසේ දැක්කනවා අතකෝ අනතරෝ විස්සෝ යනන් හිතේ විස්සෝ සේනක සංකමේ උත සංකමස්ස සම්දික්ඛුන් නැතරෝච්ච කෙත්තාවසානකෝ පාසෝ වික්ඛුන දස්සමං ශේෂුද්ධන්න කරසීති බුදුරජාණන් වහන්සේ වැඩසිටින කාලේ එක්තරා දෙයක් තම දෙක්ෂක් තිබුණා ප්‍රශ්නයක් වුණා. චිත්තා සංකෝවාස එක් නොදර්ශන සුද්ධනවති. කෙටිකින් නම් ඇති වික්ෂෝපේ දර්ශනයේ ශිෂ්‍යුද්ධේ සාපේක්ෂ දුවනවා. එන්නේ හොඳ ධර්මයේ දන්නා. මේ ප්‍රශ්නේ නියමයෙන් මනෝවොත් නෑ දෙන උත්තර කියන්න බලන්න. වික්ෂෝපේ දර්ශනයේ ශිෂ්‍යුවන්නේ කෙසකින් නම් හොඳ කියලා මම හෙවොත් මේ ඇඳලා තියෙනවා කියනවා. හා? ආ කියන රහස් වලින් වික්ෂෝභ දර්ශනයේ තේසුදීමයි කියලා පරස්තාව තියෙනවා. ඈ? ඔව් තමයි මේ කියන සමාධි ප්‍රඥා ප්‍රතිස්ථාපන කෝට්නේ කියන්නේ. දැන් ඒ ප්‍රයෝජන ශීර්ෂ දෙන්නේ කොහොමද? හ්ම්? මට එන්නේ. පාඨනා කුසීලය. ආ එහෙම එහෙම කියන්නේ මේ සීලය මේ විස්තර කරන්නේ කොහොමද? සීලය පිළිපදින ක්‍රම කෙනෙක් කියලා ඔක්කොම ශීර්ෂ දෙන්නේ. තවත් තියෙනවා. එක්කෙනෙක් කියව රහත් ඵලයට ඒක තමයි තමයි හරි කොහොමනක් කරනවා කියන්නේ ප්‍රශ්නේ විමසාද පස්සේ එනම් මොනසේ පිළිතුරු දෙනවා යතකෝ ආසෝ දෙක්ඛෝ සම්මං පස්සාරණං සම්දයන් චක්ඛංගවන්තය අපාදෝකම් පදානාති එත්තනකාන්තෝ ආසෝ දෙක්ඛෝ දර්ශනං සෝසිද්ධං හෝතිති යම් කලෙක එවත්නි වික්ෂෝපය දෙකෙන් මේ පස්ස ආයතනකයි සමතයක් අත්සංගමයක් යථාභූත සම්පදානාති යටිපරිදි දන්නවනම් අන්න ඒක ඒ විශ්වයේ දර්ශනය පිළිසිදු කියලා ශීසුද්දයි කියලා ප්‍රකාශ කරනවා. පස්සාවතම දන්නවනේ. කියන්න ඔව් සක්කායතන සෝපාතන ධනවාසන දේවාසන පාසන මනහත වඩා සුදුසේ පස්සාවතන කියනකොට ප්‍රති සම්පස්සාවතන සෝත් සම්පස්සාවතන ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. මේ සම්පේ සහ අත්සංගමේ ඇති නිසා නැති මේ වෙනවා කියලා දෙයක් තියෙනවා. දැන් දන්නවා සම්පේ සේකම් මොකද සාමයේ? ඈ? ඈ? ඒකේ නිරෝධය වෙනතුන අනේ ප්‍රවිච්ඡ සම්පස්සාරණේ කියන්නේ එහෙකම නාසය දේ ශරීරය කියනවා රූප රූප සමුදේ කොටේක් ඇති වෙන විදිහට තියෙනවා ආහාර සංගේ රූප සංගේ වශයෙන් දක්වන ආහාර නිසාන රූපේ තියෙනවා චක්ක සංකප්පාවෙන් වෙන්නට නම් චක්ක විඥානයක් තියෙනවා නම් රූපයක තියෙන මොකක්ද අනාසය කියන්න ඕනේ මේ කියන්නේ කොනහන මේ චක්ක සංකප්පාවෙන් තියෙනවා ඒක නිසා ඒ හේතුන්ගේ නිරෝධයෙන් චක්ක සංපස්සාවතේ නැති වෙන මෙන්න මේ විදිහට අනිත් ආසනය සොත්ත ධාන ජීවාකාය මන අසකනාසය දේශනාවේ මනස කියන ආත්මය පිළිබඳ සංගයක් සංගමය දෙනුතුනේ කෙනෙකුගේ දර්ශනය පිළිසිදු වෙනවා කියන එකයි විස්තරවලා. අතකොට එක්කෝ අසංකෘතව දර්ශනික කුෂ්ඨ අනම ව්‍යාකරණය දේනන්තරෝ වික්ඛෝ තේන ප්‍රසන්නකම් අර වික්ෂෝත මේ විදිහට පිළිවදන් දුන්නාට පසු අසංකෘතව ප්‍රතිපදේ පස්ුනේ නැහැ ඒකේ තරම් ඈත සතුට දැනෙන පිළිතුරක් වුණේ නැහැ ඒ නිසා වෙනත් වික්ෂෝත දවසිය ඒ වික්ෂෝත දවසිය ලැබුණා ඒ ප්‍රශ්නම සිතාන්තෝ අවසෝ වික්ෂුණෝ දර්ශන සුද්ධාන හොතී කියලා දෙකකින් නැවැත්නේ වික්ෂෝපිය දර්ශනය පිළිසිදු වෙනවා. ඒ වික්ෂෝපයට වදාරනවා චතුකෝ වාසෝ සංකන්නන පාදානක් සඳහන් සම්යන් දස්සන වන් ලකාබුතං පදානාති එක්කාසංකෝ වාසෝ විකුණෝ දර්ශනං සුද්ධං හොති එලදී මුදුක්ෂක විසින් පංචෝපාදාන ස්කන්ධයේ සමුදයක් අත්සන්නා පරිණතේ ලංකිනාන කියන්නේ ඒකෙන් ඔහුගේ දර්ශනය පිළිබඳ වෙනවා පංචෝපාදාන ස්කන්ධය ඒක සමුදය මොනවද සංකල්පන්නේ ඈ ඒක ස්කන්ධයේ කොටේ ආහා වේදනා සංඥා සංස්කාර ස්කන්ධ තුනේ සමුදය ඇති හේතු පස්සේ විඥානයේ තියෙන හේතු නාම රූපයි අන්න රෝග ඇතිවීම නිසා ස්කන්ධ පංචකය තියෙනවා ඒ හේතුන් නැතිනොත් පංචස්කන්ධය නැති වෙනවා මේ පිළිබඳ මන අවබෝධයක් නම් කෙනෙකුට තියෙනවා ඕකේ දර්ශනය සිංහදේ කියලා ඒ විශ්ලේෂණ වලට අතකොසෝ කික්කු අසන්තුෂ්ඨෝ ඉතිනු දුසකට දෙපත් වෙන්නේ ඊනෙන්නට රෝගී කෝටියේ සංකාර වෙන විස්තරකට ගියා ඒ විදිහට ඒ සත්‍යනාම පිටකින් නම් විස්තරයේ දර්ශනය සිසුද්ධ වෙනවා දසකෝ ආර්චෝ සතුන්නම් මහා භූතානං අත්සංගමන්ත සංකේයන් දස්සංගමන්ත යථා භූතං පජානා තේත්තාවසං කෝ ආර්චෝ වික්‍රම දර්ශනස්ස සුද්ධං හොති. මේ වික්‍රේ ප්‍රකාශ කරලා මේ සතර මහා භූතයන්ගේ සංකේයස අත්සංගමයේ ඇතිවීම සහ නැතිවීම යන දක්නන අන්න ඒ ස්වභාවයේ දර්ශනයේ පිහිටුණා. අනසත මහා භූත. ඔව් පතරේ ආපෝතේ ජීවවල සම්පේ මහදේ. අතේ ආකෘතිය වල තියෙන උපකම සෝපසාදිය මෙතන කතා කරන ආහාර සම්ලේ වෙන ගන්න. එතකොට ඒක ඒක අහල අතකෝ සෝපස්කෝ අසන්තස්කෝ නැවතත් හටපත් වුණේ නැවතත් ඵල කියලා ඒ පියුතුම. මේ මන්නත් රෝගිකෝ තියෙන ප්‍රසංග වෙන ශික්ෂණවල ගියා. ඒ ශික්ෂණය ඒ ශක්තිය එලෙසම වෙනස් කරා. ඒ ශික්ෂණය අදාළනවා යතෝකෝ ආශෝ යම් කිසි සංදේ ධම්මා සම්පන්න නිරෝධ සම්මන්තේ යථාභූතං ප්‍රඥානාති උස්සාවතං කෝ ආශෝ වික්‍රම දර්ශන සුසුද්ධනස්මති යම් කලක ඇති වික්ෂක් විසුණි යම් කිසි හේතෙන් හටගත් දේවල් නැත්නම් මේ සියලුම හේතුන් හටගත් දේවල් නිරුද්ධ වී යන ස්වභාවයේ ඇතැයි යන අවබෝධයේ සිතා සිටින විට ඔහුගේ දර්ශනය පිළිසිදු වෙනවා යම් කිසි සමදේ ධම්මං සබ්බං අනිරෝධ ධම්මං කියලා. මෙන්න මේදී මේ දේශය සත්‍යමනාගේ වෙන්නේ නෑ ඒකෙන් සත්‍ය වෙනවා. දැන් වික්ෂුන් වහන්සේලා හතර ගැන මම කතා කරනදී අවිතින්නට මේ වික්ෂුපගේ යෝගාවචරකේ දර්ශනයේ පිළිබඳවන්නේ කෙතෙක්ද විශේෂ කියන ප්‍රශ්නයට පිළිතුර ලබන්නේ. අන්තිමට බුදුරජාණන් වහන්සේ ගාව සිටියා. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ පොත කලකලා එළසිනවා. බුදුරජාණන් වහන්සේ මට මේ අදහස් උත්සන්න ලැබුණා. මේ වික්ෂුප්තිය දර්ශනයේ තියෙන්නේ පිටකොන්ද. ඒ අදහසේ ඒකට පිළිතුරක් ලබාගෙන මේ අසින් මම පළමු වික්ෂුප්තියට ගියා. ඔහු විසින් ප්‍රකාශ කළා මේ ආයතන හයේ සමදේශාත්මකමය දැකීම පිස්සු භාවයක් වික්ෂුප්තිය වෙනයි කියලා. මම ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. මම ඊට පස්සේ දෙවන වික්ෂාගාරට ගියා. ඔහු කියන්නේ පංච උපාදානස්කන්ධයේ සමුදේ සහ නැතිවීම දැක්කාට පසුව මෙකෙනෙක්ගේ පිරිසිදු භාවය ඇති වෙනවා කියන එක. මම බුද්ධජනන මාසේ ඒ නිස්සකටට පස්සේ තවත් වික්ෂාගාරට ගියා. ඒ වික්ෂාගාර ප්‍රකාශ කළේ සතර මහා භූතයන්ගේ වස්තංගමේ සහ සමුදේ දැකීම තුළින් වික්ෂෝභයේ දර්ශනය සුද්ධ වෙනවා කියලා. ඒනොත් මම සතුටටපත් නොවේ බුදුරජාණන් වහන්සේ තවත් වික්ෂෝභ දායක ගියා. ඒ වික්ෂෝභ මම ප්‍රකාශ කළා. ඒ සුතුම් යම් කිසි දෙයක් හටගත්තාම ඒ හේතුන් හටගත් සියලුම ධර්ම නිරුත්තරී යන අනිත්‍ය යන ධර්ම බව දැකීම තුළින් වික්ෂෝභයේ දර්ශනය පිහිටියනවා කියලා. ඒකනොත් මම සතුටටපත් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මම උපමාශය කළා දැනෙන කිස්සාවතානකෝ බන්දී වික්ෂණෝ දර්ශනෝ සුසුද්ධන් නොහොති බුදුරජාණන් වහන්සේ මට ප්‍රකාශ කරන්නේ භික්ෂුකගේ දර්ශනය පිළිබඳ වන්නේ සීසුදු දත්තයට පස්සන්නේ කියතින් ඉලතිය. මෙන්න මෙහිදී තමයි මා අර කියපු කේශිකෝපම කැලලගතේ උපමා ප්‍රකාශ වේ. කේශිකෝප කියන්නේ කැලල. බුදුරජාණන් වහන්සේ ඔහුගේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්නේ නැතුව මේ උපමා කරමින් ප්‍රකාශ කරනවා. භික්ෂුව මේ කැලල කියලා දක්වන්නේ නැහැ. කවදා කැලලක් නොදකපු මිනිහෙක් ඉන්නවා. මේ මානසිකයා සෑහෙන දහස් දැකපු මිනිහ ගාවට ගිහිල්ලා කීිතෝ බෝපිස කීසිකෝදී කියලා විමසනවා. මේ පුරුෂයා කියනවා පුරුෂයා මේ කෑලි දැක කොහොමද කොහොමවල් කොහොම එකක්ද කියලා මට කියලා දෙන්නේ. එතකොට ඒ පුරුෂයා කියනවා කාලකෝකෝ අම්බෝ පුරුෂ කීසිකෝ ශ්‍රේණි කපි යහම සානිකෝති මේ කෑමකට කියන්නේ සිංහත් වූ කල්පාවක හේමක දරා දිරාන්නේ කිසිලා අලීගේ කමක් වන්නේ. කියන්නේ කෑමකට කියන්නේ කල්පාවක හේමක දිරාන් කිසිලේ කමක් වන්නේ. මේකෙන් මේ පුද්ගලයා සතුටපත් වෙන්නේ නැහැ විශ්ව. දැන් මේ පුද්ගලයා තවත් කෑමකට ගැටි පුද්ගලයා සමග යනවා. ඔහුගේ මහාන කිංචිතෝ කෝ බෝ පුරුෂ බෝ පුරුෂ මේ කෙස්කෝටි කොහොමද මේ කැලගති ස්වરૂපේ කැලගත කොහොමද මම හඳුනගන්නේ ඔබ කියනවා ලෝකකෝ අම්බෝ පුරිස කෙස්කෝ සීලකාපි මාංශපේශීසි මේ කැලගත මේ අසුපාතයි මාංශපේශීසි හරියට මාංශපේශියක් වගේ ඒවලගෙන මාස් කරනවා ඉස්සෙල්ලා පුෂ්‍යකේ ඔබට කියන්නේ කොහොමද කියනවා අනුපාතයක් මේ හේලක දාගෙන කරනවා එවැනි ප්‍රශ්නයකින් කෑම දැක්කම මොකක්ද කියලා විමසනකොට ඔබ කියනවා මේක මේ පාඩකයක් ආශ්‍රයයක් වගේ. ඒකෙත් මේ ප්‍රශ්නයක් අතට පස්සේ නැතේ. ඊට පස්ව ඔබ තවත් ප්‍රශ්නයක් ගාවලා කෑම දැකේ පස්සේ විමසීමට ඔබගේ විමසනවා. ඔබ කියනවා මේ කෑම දැක කියන්නේ කින්වත් පුරුෂය ඔක්කොම කලු ඒකේ තියෙන කරල් හැරිලා පොතු ගැලෙන්න තියෙන මහා වේදකක් වගේ එකක්. ඒ කියන්නේ ඒක තියෙන බිඩි ඔක්කොම තැරෙන පොතු ගැලෙන්න තියෙන කච්චි කොළනක්වත් නැහැ. ඒක නිසා අසතුටටපත් වෙනවා. ඊකන්දර ගන්න කියන තවත් පුරුෂයෙක් ගාවට කොහොමද කැලගත කියලා විමසන්න. ඒ පුරුෂයා කියනවා කැලගත කියන්නේ නුක සෙවණක් වගේ එකක් බොහෝ කොළ තියෙනවා, හරි නැසෙවෙන තියෙනවා, පොළ වලින් පිළිච්ච එකක් කියලා. බුදුරජාණන් වහන්සේ කුමාර ඔබට ප්‍රකාශ කරලා තියෙනවා වික්ෂෝ මේ හතර දෙනාම හරි කෑලදා කලපියෙන මිනිහටයි කෑලදා සැපකියෙන මිනිහටයි කෑලදා මහරි දසක් කලේ කියන මිනිහටයි කෑලදා නුගසෙවණක් වන්දේ කියපු මනුස්සයෙක් හරි එයි සේනකෝපන වික්ෂෝ සමයේම යම්කිසි කාලයක ඒ විදිහව මේ මිනිසුන් විසින් ඒ කැලේකට දැක්කනම් සාධිකවස්ස තීසිකෝ හොති ඒ ආකාරයෙන්මයි කැලේකට බැලුනේ යථාර්ථ පුරුෂත්ව දර්ශන මේ කුංචලක් විදිහට. මහාන කැලේකදී ඔක්කොම කුල හැදිලා නැවත බලන ගාන හොඳට කුල වැඩිලා තියෙනකොට හොඳාස්සල තියෙනවා හොඳාස්ස කියන තියෙනවා නික කියනක් වගේ දකිනවා ඒ පුද්ගලයා කැලේ දහ දැක්ක එදා ඉඳි එම නිසා එයා ඒ විදිහට විස්තර කළා එකක් කරනකොට මහණ මේ කොළ ඔක්කොම හැදලා මුළු කැලේ දැකම රතු පාට මල් වලින් කිරිනවා කොළ එකක්කටනේ හරියට මස් පොඩිදී ඉඳලා තිබෙනවා. අර නරියෝ කෑලකට මන්ද හදේ මේක බලන්න හදනවා. කෑල මන් උඩ තියෙන මස් පොඩිදී යට වැටුනහම මං කන්නම් කියලා බලන් ඉන්නවා. එතකොට එන්නේ මලක් ඇදෙන්න වැටෙනවා. දුවනවා කන්නේ. එතකොට ඒක මලක් කියලා දැකලා. දැකලා වෙන ආසහු ගිහින් අය ගහ ගහ බලන්නේ. නැතුනේ නම් මල් උඩ තියෙන්නේ මස් කියලා අදහස්. මේක කියන්නේ මාගේ පංචස්කන්ධයේ දෝෂස්කන්ධය ගැන කතා. ශරීරයෙන් නැතිවන ආසුතිය ඥාන ප්‍රවචනා කියලා වැටෙනා තේම වැටෙනා සතු වැටෙනවා. මේ වැටිච්චියන ජරාව අර නරියෝ කැලේ වැටිච්ච කැලේ මාදේ බලන්න ඉන්නාසේ අපේ සාමාන්‍ය ජනතාවත් අපි හැම දෙයක් බලන්නේ එහෙමයි. ඉතින් මහාන අර විශ්ව අර පුද්ගලයා දැනගන්නට මනසෙන් බල වෙලා සතුපාට සීයේ ඉතිරිය තිබෙනකොට දැක්කා ඒ නිසා ඒ පුද්ගලයා දැනගත සතුපාට නැතිවා. අනිත් පුද්ගලයාට මන ලොක්කම හැලිලා මහාන. මනසේ නිදි පළදෙන නිදිච්චන් මෝරම කුපුරන. ඒ කියන්නේ ගැටේ ස්වරූපේ තමයි ගැටේ ගෙඩි එනකොට ගෙඩි කුපුරන අය වගේම පොතු ගැලේ ගැලේ වැටෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මහාන තුන්වෙනි අනුස්සුද්ධලයා කියලා හසුදැකිය නිසා මේ විදිහට විස්තර කළා. අන්තිම පුද්ගලයා විස්තර කරනකොට කොහොමද අර දෙවිච්ච දින පොතු සැරිය කල්පනා ඒක නිසා මහා වේදිකව ඒ මුද්දලයා විස්තර කළා කෑමකට දානය කනුවක් වගේ කියනක තිබෙනවා කියලා. ඔක්කොම හරි. ඒ ඔක්කොම ආවා කියලා ඒ වගේ කෝවිඩ් වල සම්මා වික්ෂ යථාය සහ අධිමස්ථානං තේසං සක්කුසානං දස්සනං සුද්ධං හෝති මේ ඉස්සර මේ මහාතුරුන්ගේ දර්ශනයේ පිළිසුදයි කියන කීපදී කියලා පිළිසුදවන්නේ කෙසේදයි කියලා මෙලසු වික්ෂෝන් වහන්සේලා යථාය සහ අධිමස්ථානං තේසං සක්කුසානං දස්සනං සුද්ධං හෝති ඒ අය නිර්වාණය අවබෝධ කරන විට ඇති වූ දර්ශනයේ ගන්නම් ආකාරයකින්ද සත්‍යකතා ඒ ඒ ආකාරයෙන් තේ තේ විස්තර පුරුෂයේ විද්‍යාවකන් ඒ මේ පුරුෂයන් විසින් විස්තර කරනවා. ඒ කියන්නේ රූපවාන දහස්නේ ඉස්සෙල්ලා හතර දිනක් හතර ආකාරයකට විස්තර කළේ දර්ශනය පිළිබඳව කියන්නේ ඒ විශ්වන මහසේලා ඒ වෙන දක්ෂනේ තේින්නේ අවබෝධ කරේ ඒ ආකාරයෙන් අන්න ඒ නිසා ඒ විශ්වන් විසින් මේ ඒ හතර ආකාරයෙන් විස්තර කළා. නිවන අවබෝධ වන්නේ බොහෝ දෙනෙකුට බොහෝ ආකාරයෙන් එකම ආකාරයෙන් නෙවෙයි. ඒ නිසා යටි එකම භාවනා කරන විවිධ ආකාරයෙන් වඩන්නත් මේ ඇස්ව දුන කරන්නේ. මේ සංස්කාර විදර්ශනා මොස්කාර සමත භාවනා ප්‍රබල කරනවා. ආනාපානම එකම තමයි විදහාදල සංස්කාරය. මරණානුස්සතියත් එකම ආකාරයක් වෙනස් කරන ආකාරයක්. සීපල් භාවනාව ලක්ෂණ ආකාරයෙන් නොඑක ආකාරයක්. විදර්ශනා වලත් නොඑක ආකාරයෙන් ගන්නවා. සමහර තැන්වල කරන්නේ සමා අවබෝධ කරගත්තු දේ මහයයි කියන කාරණේ ඒම ග්‍රහණය කරගෙන සිටිනවා. බොහෝ තැන්වල අනුසම්ලියෙන් හැටින් භාවනා කරනවා කරලා පුළුවන් ගන්න කියන තැනට යනවා. දැනෙන දැනෙන දැනෙනවාගේ ඒ මහාට කියන්න කිසිවක් දන්නේ. දැනෙන දැනෙන කියවට දැනෙන මහාට කියන්නට දන්නේ. එතනම නවතින. සංහාරයෙන් මෙතන කියන ඔන්න දැන් ඔබ සෝවාන් ඵලයේ තව සෑය පරිස්ථානකට අන්තපදාදාන් ඵලයේ දැනෙන්නේ ඔන්න සාකච්ඡා. තවත් සෑය පරිස්ථානකට ඔබ නනාවා. ඔන්න නනාවා. ඊළඟ පැකට් අධිෂ්ඨාන කරන බය දෙකකට පුළුවන් තුනක් සහස්පා. ඉතින් නම් තමයි. පස්සේ කරේට ඒකම ලැබෙනවා. නමුත් ඒ ශක්තිය නැතිවෙලා තිබුණා මොකද ධන්නේ එකමයි. ඒකෙන්න සඳහා පවතින අපි මේ කතාව විශේෂයෙන්ම දැනගන්න ඕනේ එක එක්කෙනාගේ අර්ථකම විවිධයි. ඒ විවිධ ආකාරයෙන් එක එක්කෙනා ධර්මය අවබෝධ කරවන්න උත්සාහ කරන යන්නේ. සෑම ධර්මයක්ම සම්පූර්ණව අවබෝධ කරගෙන නැහැ. ඒක නිසා ඒ නිසා කෙනෙකුගේ ධර්මයක් අහලා ඒ ධර්මයේ සමාගයේ කලින් අසාරටි ධර්මයට අනුකූල නොවන නම් ඒවාම ප්‍රතික්ෂේප කරනවා. මේක වැරදි නෙවෙයි මෙහෙමයි වෙන්නේ කියලා. ඒක කියන්නේ අපි මේ කතාව ප්‍රකාශ කළේ. එතකොට මේ විශ්ව දැන් මා කලින් හතර දින විසුණු මහසේවා හතර දිනා කියලා තිබුණු අප්‍රසාදය නැති කරගත්තා. අන්නේ මගේ වරද විසුණු මහසේවාගේ වරද නෙවෙයි සත්‍යය කියන ශ්‍රද්ධාව ඇති වුණා. මෙන්න මෙහිදී ඕ අහපු ප්‍රශ්නයට පිළිතුරක් දීමට ඕ අහපු ප්‍රශ්නයේ කැරකිට තියෙන විශ්වප්‍රිය දර්ශනය පිළිතුරු වෙනවා. කියන එකට බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. ශ්‍රේණිකාදී විසුණු රණෝ පංචන් පංචන්තම නන්දනා විශ්ව හැටි කෙනෙකුට සත්‍යන්ත නඟලක් තියෙන නඟලක් තිබෙනවා. දැන් පාස්කාරය කරන මේ පාස්කාරයේ මේක ප්‍රාකාරයෙන් වටකරන ආකාරය තියෙනවා. සත්‍යවා ඒකේ දොරටු හයක් තිබෙනවා. සත්‍යස්ස දෝවාරිකෝ ඒ දොරටුවට දොරටු පාවිච්චි කරනවා. පඬිතුෝ වියක්කෝ මේ ගාවේ ආ පඬිත කෙනෙක් වියක්ක කෙනෙක් නෝනැති කෙනෙක්. අඤ්ඤාතාන නිවාරේ පරණාසාන ප්‍රවේශේක. දන්නේ ඇයට ඇතිවන්නට දෙන්නේ නැහැ දුරුකින් දන්නායි පොන්න ප්‍රතිදින්නට දෙනවා. පුරච්චිමා විසාර කාරණාන්ත සීගන් දෝෂය නම් ඒකන් සංදෝවා සංයකට වෝචක. නැගලිමේ විසාරේ දෝෂය දෙන්නේ සමාවේදී. එනිසා ඒ ද්වාර දෝෂ පානකයට කියනවා අත්සංගෝ පුරිස මස්සනංග රත්නංග ස්වාමීන්ති සිංහත් පුරුෂය මේ නගරයේ අයිතිකාරය කොහෙද සිටින්නේ? සෝයවන් වගේ යෝනිසුමෙන්ට පිළිතුර දෙනවා. ඒකෝ බන්ති මධ්‍යේ සිංහාතිකේ විසින්නෝති. ඔහු ඉන්නේ මෙන්න අර එහාට ගියාම හතර මං සංගයක් තියෙන ඒ හතර මං සංගයේ නැන්ද නගරයේ කාර්ය වාසිය කරනවා. අතකෝ ආනන්දේකන්දී දෝෂවිදං මනසාමුක්ත ලකාඩෝතං වචනා නියාසෙත්ත ලකාඩක මග්ගං පටකන්නෝති ඊට පස්සේ දෝෂය දෙන්න ඒ නන්ද ස්වාමයාට ගිහිල්ලා ආපු කාරණාව පවසලා ආපු මාර්ගයෙන්ම යන්නට කියලා දැන් බටහිර විද්‍යාවෙන් පුරුෂය දෙන්නේ කියලා දුන්නොත් ඒත් අරවදී මහාන පුරුෂ නන්ද ස්වාමීන් වහන්සේ අතර මාසන්දී නැදෙන්නේ. එතෙන්ද ඒ පුරුෂයා දෙන්න ආස්කාරණාව කියලා යක ආත්මාන්දෙන් බටහිර විද්‍යාවෙන් සාහසන විද්‍යාවෙන් සාහසන විද්‍යාවෙන් මෙලෙසින් දෝතිය ඒ දෝතිය නන්ද ස්වාමීන් වහන්සේ දෙන්න ආස්කාරණාව පවස ආත්මාන්දෙන් යන්නේ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියපු බණ. තේරුණාද? උපමාකෝ උපමාකෝ ඥානං වික්ඛෝ කතා අක්ඛස්ස විඤ්ඤාපනාය. වික්ඛෝ මන්නේ උපමා කීවේ අක්ඛස්ස විඤ්ඤාපනාය මේ ලක්ෂේ විදහා දැක්වීම සඳහා අයන්සේවත් අත්ෝ ඒකෝ අක්ඛය නේකයි. නබයන්තිකෝ වික්ඛෝ උමස්සේතං සාතුන් මහා දෝතිකස්ස කායස්ස පරිවතනං මාසාපෙච්චික සම්බවස්ස රෝධ කුම්මාස පපියස්ස අනිච්ඡාදන වේදන පරිමන්දන වේදහාසන සම්මස්ස වික්ක නංගලිය කියලා නම් ප්‍රකාශ කරේ මොකටද ගන්නවා මත්ස මේ මේ සාතුන් මහා දෝතිකස්ස සතර මහා භූතයන්ගෙන් හැදෙන මාසාපෙච්චික සම්බවස්ස මෞඛ්‍යයන්ගෙන් ප්‍රභාවය ලැබුවා වූ ඕදන කුමාරක පටියත්තු එළවලු වචමාවලින් හැදෙන්නා වූ අනිත්‍ය සාධන වේදන පරමන්තන වේදනාසන ගන්නවා. ඇලී පිරිමැදින් කලිස්තාව අනිත්‍ය ගන්නා වූ විදී විනාශ වෙනා වූ මේ කයට කියන වෙනස් වචනක් එක්ක මේ නම් දෙන්නේ. සත්‍යවන්තෝ වික්ඛෝ යෝනගෙන පත්‍යන්නේ. ඔව් දොස්තර කියනවා දැන් ආහරි දොස්තර සත්‍යවන්තෝ වික්ඛු සම්මේතං අත්‍යත්තිකානං පස්සාතනං අධිහතන මේ දුර්සහය කියන්නේ වික්ඛු ආධ්‍යාත්මික දුර්සහයට කියන වෙන වචනයක් ඒ සංගතනාසේ ඉරියව්වකදී මනසේ දෝවාරකෝටිකෝ වික්ඛු දුර්ස පාරය කියන්නේ වික්ඛු පස්ස ඈ චිත්තක නෑ. සතියා පොබික්කු ඒකන් නදයතන. සතියාවේ තියෙන වචනය. මොකද බුදුසුපාලයන් කියන පඬිතය නෝන තියෙනවා. අඤ්ඤාකානං නිවාරේක නදන්නයට ඇතුළෙන්න දෙන්නේ. නාසානං කවේසේක ගන්නයට ඇතුළෙන්න දෙනවා. සතියක් කරන්නේ ඕකනේ. ආයතනනාසේ දිවසරේ මනස කියන දොරටුවල භාවනා කරන දෙයක් පස්සේ අර හතුරන් දෙන්නේ මොකද මුස්ලිම්න්ට විතරයි කියන්නේ. මම කියන්නේ නේද? එතකොට කොහොමද පොරකපාරයක් කියන්නේ? දැන් නන්දක සාමීකෝ දෙක්ඛෝ විඥානක්ෂේ සම්මන් නදවතන. ඒක තමයි වැදගත්ම. නන්දරේ අයිතිකාරය කියන්නේ ඉස්සර විඥානයෙන් කියනවා. දැන් අතර පහන් දෙකක් තියෙනවා. මර්ථයේ සංඝයකෝ වික්‍රමෝ මතෙන් මේක මහා භෝතාන ආදි වශයෙන් පටිවිදහතු ආපෝදාතේ භෝතාතු වායෝ අතරමං කන්දිය කියන්නේ දෙස්සිය මේ පොතේ යම්කෝ තේජෝ ආයෝ කියන මහා භෝතයන් කියන විලක් වචනයක් ඊළඟට යථාර්ථ වචන මාතකාරණාව කියනවා සමස්තෝත වචනාන්තිකෝ දෙක්කෝ නිබ්බානස්සී සම්පි අධිවචන නිර්වාණයට කියන වෙනස් වචනයක් ඒක යථාතමං සම්පදපන්නෝ ආත්මාදී මාතෝ කියන යථාතමං සම්පදපන්නෝ දික්ඛේ අරියස්ස අරියස්ස මක්කස්ස ඒකං හදි වචන ආගතකාංග මාර්ගයේ කියන වෙනක් වරණය. උපමායිති කර්මකට දැන තේරෙනවා නන්දරේ විඥානය හරි පොඩුව. දොරටයි කියන්නේ අපතන ආදී කරන්නේ මනස. දොරට පාලකයා කියන්නේ සතිය. ඊළඟට සතර මහා සංකීර්ණයේ පතරේ ආපෝ තේජෝ වාර දහම් හතර. ඊළඟට නලර සාමයන් කවුද? යෝනියා. ඊළඟට ආත්ම ධර්මාන්තයෙන් කියන්නේ මොකද? ආර්යසංශ මාර්ගයේ යථාභූත වචනේ කියන්නේ නිර්වාණය. ඒ විදිහට ඒ අර්ථයේ එතනින් කියලා දේශනාවෙ තියෙන මේක පිළිබඳව කිසිම විස්තරයක් කිසිම පොතක පතක නැහැ. එමෙන්සා අපට අවබෝධ වන ආකාරයෙන් මොවන මතුවන ආකාරයෙන් මේ දේශනය මේන් යහට කරනවා. සාධනව සමාධිමත් කොටගෙන අහනතෝ. කියන ගමන්ම මේ තියෙන තියෙන ධර්මයන් ප්‍රගුණ කරකලා අහන්නට ඕන. එම නිසාම එකම කොටස අහන්න නිසා වැඩගත් නම් දෙපාරක් කියනවා. මේ කියන කියන්නේ නැතුව දෙන්නේ කොහොමද කියලා. ආතෙන් අවබෝධ කරගන්නවා. දැන් අපි මේ සමාධි ප්‍රධාන වැදගත්ම තැන තමයි නන්ද ස්වාමී. යම් ස්වාමීක අයිතිකාරයේ වැඩගත්තා. ඒක අපි පටන් ගන්නවා. අපි මේ අහන ප්‍රශ්න වල මේ අය දෙකක් දෙන්නවා. දැන් නන්ද ස්වාමීන් හතරම සංගී නැද සිටිනවා. නගරය නගර ස්වාමීන් කියලා මේ දෙදෙනා එකක්මද දුක්. නගරයක් නගර ස්වාමයක් කියන එක දෙක දෙකක් තියෙනවා එකක් මත නැත්නම් දෙකක්ද දෙකක් දැන් මේ නගර ස්වාමයා කියන පුද්ගලයා මේ නගරේ මගේ මේ නගරේ මගේ කියන කතා කියනවා ඒ මේ නගරේ මගේ කියන එක ඒ පුද්ගලයා දෙකක්ද නැත්නම් එකක්ද දෙකක් එකක් දෙකක් මේ නන්ද ස්වාමීයා කියන බුද්ධයාගේ කයක් තියෙනවා සිතක් තියෙනවා. මේ කය සිතයි දෙකක්ද නැත්නම් එකක්ද? එකක්. එකක්. එතකොට මේ නන්ද ස්වාමීයා මේ නන්දරේ මගේ මගේ කියන එකයි නන්ද ස්වාමීයා දෙකක්. නන්දරයයි නන්ද ස්වාමීයා දෙකක්. ඒ නන්ද ස්වාමීයාගේ ඇඟයි සිතයි එකක් නේ දෙකක්. ඒක දැන් ගන්නවා. එතකොට මේ ලබස්වාමියා මේ ඇද මේ සිත මම මගේ කියලා කියනවා. ඒ මම මගේ කියන සිතිවිල්ලක් ලබස්වාමියාගේ ඇඟක් එකක්මද දෙකක්ද? දෙකක්. ඒක මොකද පැහැදිලිද? හොඳයි දැන් අපි අහනවා මේ නගරස්වාමියාට මේක කරදරයක් ලැබුණා මේ නගරේ බාහිර දෙයක් මගේ එකක් නෙවෙයි කියලා ඒක සිතින් අනිත්. නගරයේ මගේ හැකියාවේ කියන එක මගේ හිතේ තියෙන විදිහ දැනීමක් වෙනා සත්‍යයක් නෙවෙයි කියලා ඒ හැඟීමක් තියෙනවා. ඊළඟට නගරයේ ගැන කල්පනා කරන මේ අන්ත මම නෙවෙයි කියලා විචාර කරලා සම්මගේ කරන එක එකක් තියෙනවා. ඊළඟට මේ විදිහේ බුද්ධ මානවයේ කියලා ඒකත් කයින් කරනවා. මෙහෙම අනුකරණ බලන්නේ සාහිත්‍ය කුලනාත්මය අවබෝධ වීම තුළින් මේ මොනවා නිසිත පමණක් නිවාසේ නිවියක්. හරියට සීනි නැති වෙලා යනවා කියන එක තමයි මානසික. මේ සීනි නැති වේගයේ කාලය තුළදී ඒ කුසලය අනුව කල්පනා කරනවා නම් ඔහුට මනරයක් තියෙනවා. ඔහුට ඔහුගේ හිතේ තියෙන මේ මගේ මනරේ කියන හැඟීම ඔහුගේ හිතේ තියෙන මාද ඒ හිතට මගේ හිත මගේ සංඥාව කියන හැඟීමක්. ඔහුට ඒ වාද ශරීර කෝඩවල මේ මේ මගේ ඇඟ මගේ ඇඟ කියලා හැඟීමක් අදහනවා. ඔහුට මොනවද නැති? හ්ම්? මොකොත් නෑ. මොකොත් නෑ කියයි හරිසෝ මේ තරම් නොකින් යවන්න බැහැ යන්නේ නෑ කිව්වා. නන්ද ස්වාමීන් වහන්සේ දැන් මේ හොඳට කල්පනා කරන්න ඕන අත්දැකීමක අහන්නට බලන්න. නතර ස්වාමීන් වහන්සේගේ උන්වහන්සේට තියෙන අධිවචනය අසුනානාසිතන් අධිවචන. මේ විඥානය අපි බලමු ඉස්සෙල්ලාම අයිතිකාරය. මේ ශරීර කෝපයේ අයිතිකාරය තමයි විඥානය. අපි පටන් ගන්න ප්‍රතිසංවේදී. ප්‍රතිසංවේදී විඥානය කියන්නේ ලෝකෙ ඉස්සෙල්ලාම උපදිනකොට ඇති විඥානය. මේක පස්සේ ප්‍රතිසංවේදී විඥානය බ්‍රහ්මාණයට කියන වචන දෙකම එකම අදහස් සඳහා පාවිච්චි කරන්නේ මතක තබා ගන්න ඕන. දැන් මේ ප්‍රතිසංවිධානය ඇති වෙනවා. ඇති වුණාට පසුව මේ ඇලක් ඇති වෙනවා. ඒකත් ඇති වෙනවා. මේක දැන් තියෙනවා ප්‍රතිසංවිධානය අම්මගේ මනසට පහළ වුණා ඒ කාරණේ නිසා ඔන්න දැක්කොදලා මේ ටිකක් හැදිලා එනවා. ඒක මේ විදිහට යනවා. මම කියන කොට නෙවෙයි ඒක අවබෝධයෙන් දකින්න. නම් මේ කියන්නේ මේ ප්‍රතිසන්දි විඥානයේ ඇතිවෙන්නේ නැතිනම් දැන් මේ ඉන්න මම කියන ඇඟවත් සිතවත් තියෙනවා. අන්නේ නැති බව අවබෝධයෙන් තෝරන දැන් සිට. ප්‍රතිසන්දි විඥානයේ ඇතිවෙන නිසා මේ නම මේ ඇඟයි සිතයි දෙක දැන් පවතිනවා. මේ ප්‍රතිසන්දි විඥානයේ නැත්නම් බවම සිත කොහොමද? දැන් මෙන්න මේ ගමනකට මේ ප්‍රතිසන්දින ඥානය මේ දේ කියනවා ගිය ආත්ම අපි මරණ මරණ විට ඒ ආත්ම ගමනකට ප්‍රතිසන්දින ඥානකට තමයි ඒක. මේ ආත්ම ගමනකට දැන් කියනවාද මේ භවනාගතික දැන් තියෙන විරාශී භවනාගතික භවනාගතික අතර සම්බන්ධයක් මේ ආත්ම භවනාගතික සම්බන්ධය මේ වෙන භවනාගතික සම්බන්ධය මේ ජීවිතේ මේ දෙක ඕ ඒක අතර මොකක්ද මේ කියන කාරණා අපි මේ කියන විකාරය දෙන්න ධන පාල සංස්කාරකයන් මතක ලැබෙනවා කාර්යකාර පොඩ්ඩක්තාවකින් මේ වචන කරනවා. එහෙනම් ජීව ආත්මයේ සම්මුතියම බාහමකිට තිබුණා වෙනස් ආකාර දෙකම ඔක්කොම තිබුණා. මේ සිතුවිලි ඒ බාහමකෙන් දැන් තියනවාද? ඔක්කොම නැහැ. ඒ කාලයකදී තිබ්බ ගමනකටයි කිසිලි මම මගේ කියලා අල්ලාගෙන සිටියා. අද ඒ කිසිලි ඒ ගමනකට අපි අල්ලන දේ මම කියලා මගේ කියන්නේ. මේ ගමනකට මේ ජීවිතේ පවත්නාව මේ ගමනකට නැති වෙනවා ඒක ධනකෝල කියන්නේ දැන් කොහොමද බලන්න කිසිලි ඔක්කොම නැති වෙනවා. යාත්‍රි ප්‍රමාණික සුඛ ලක්ෂිතින් නැති වෙනවා පසුව මම කියලා ගන්න කිසි දෙයක් තේරුන්නේ නැතුව වගේ මේ ජීවිතේදී මේ සමානසිකය මේ චිත්ත පරම්පරාවන් සිදු දෙයක් පස්සේ මම කියලා ගන්නට මොනවද හේතු වන්නේ එතකොට ජීව ආත්මික ඉස්සර ආත්මික භවනාවකට තියෙන අතිත්ත පරම්පරාවක් තිබුණා මේ ඊට ඉස්සෙල්ලා මේ තිබුණු සුත්ත පරම්පරාව බවාංගිකෙත් නැති වී ගියා. ඒ සමයේ දෙවියන්ගේ නිදකර බවාංග ආත්මය තිබුණා. මේ ගියාත්මේ තිබුණු වන්නේ දැන් පවතින. මේ සංස්කාරයේ පැවැත්ම කියන්නේ ඇති ඇති නැති නැති යන අන්‍ය බවාංග චිත්ත පරම්පරාවේ පැවැත්ම නෙමෙයි. එහෙම නම් අපේ අම්මයි තාත්තයි කවුද? එහෙමනම් අම්මයි තාත්තයි කියන්නේ ප්‍රතිසංදී විඥානයේ බවාංග සිතට නැතිනම් ප්‍රතිසංදී විඥානයේ දෙලබුන්න ඒකමකට සියම දෙකක් වෙනවා. අමෝතන යාත්‍යාකින්නක බැරි අත්දකින්නට පුළුවන් කෙනෙක් අත්දකින්න පුළුවන්. ඊයාසි අපි මරණ වෙලාවට මේ තරම් මහා දුක් ගොඩක් වූ මේ සංස්කාර ලෝකය ගැන ආශාවක් තිබුණා බරේ බැඳී සිටීම. ඉපදුනේ මහා දුක කියන්නේ උදාකට තේරෙන්නේ නැහැ. මව මාතාවන්ටම නිතදී මේ දුක කර්මක් හෝ දුරට දැන සිහිපත් කරන්නට පුළුවන් වෙනවා. ජරා දුක් කියන, විලාප දුක් කියන, මරණ දුක් කියනවා. අපි මේ සංකේයව දුක් කියනවා කියන විශ්වව දුක් කියනවා බාහිර දුක් කියනවා අභ්‍යන්තරයෙන් දුක් කියනවා ඒකාන්ත දුක්ඛ ලෝකයක් මේ දුක්ඛ ලෝකයේ පැවැත්මේ ආශාව භවයේ බඳා සිටීමේ ආශාව එදා මේ ආත්ම දුක ගැන අවබෝධයක් නැති වන නිසා ඒකට කියන්නේ මොකක්ද මේ සමානතික සමාන චිත්ත පරාණාව තමයි මම කියලා මගේ කියලා ගත්තේ අත්මේ මානෙ උදිස්සනේ තිබුණා. දැන් මාත්‍රේක මොනවද මමයි කියලා ගන්නට තියෙන්නේ. දැන් තියෙන ගමනාන්දිත මේ මොහොතින් පසු වෙන විඥානයක් කොහොමද නැති වෙනවා. මම නැති වෙනවා. මම නැති වෙනකොට බ්‍රහ්මාණ්ඩ චිත්ත පරාණාවේ මම කියලා ගන්නට දෙයක් නැහැ. ඊට අමතරව මහාංගක දෙකෙන් කියන්නේ මාර්ගයක් තමයි. ඕකේ කොහෙද මොකද අපේ අතිමානන මම කියලා මගේ කියලා ගන්න සලකනවා. ඒකේ අවිද්‍යාව මෝඩකම නිසා හස්තිය මනස් කරන නිසා ඒ වගේම අපි කුසල අකුසල කර්ම රැස් කරලා කරලා දිනන්නේ කරලා මරණ මොහොතේ කුසලයක් සිහිපත් කරන මේ දුක්ඛ සංගරය මේ දුක් කොට ඒ කුසලේ විපාකයක් වශයෙන් පහළ ඒ කුසල අකුසල රැස් කිරීම දුක්ඛ බව නඳන්නා මොහොත තමයි තියෙන්නේ. මේ සියලුම මූලිකමයි මම මගේ කියන හැඟීම භවයේ වැඳී සිටීම ආශාවයි එදා ප්‍රවතුන ඒ භවංගක නිරුද්ධ වුණා මේ ලෝකේ නැවත භවංගක සත්‍යුණා අර විපාකේ දුන නිසා යාත්‍යේකි මේ මැරෙන මොහොතේ මම කියන හැඟීමක් ප්‍රශ්නාවක් නිරුද්ධ වෙන වාගේ ආශාවක් නිරුද්ධ වෙන කාරණයක් මොකටවත් අපේක්ෂාවක් නැති මෝඩකමක් විරුද්ධ වෙලා ගියා නම් මේ බවානුසිත මේකක් ඒන් පස්සේ මම කියලා ළඟට මොනවද ඉතුරු වන්නේ ඔබදී තේරෙන්න ඕන මම කියලා ගන්නට කිසිවක් නැහැ කියන එක. දැන් එකට මාතෘකාවට පහළ වුණා බුදුරජාණන් වහන්සේගේ වචන දෙක දැන් ගන්න මාසාපේක්ෂික සම්බන්ධවත් මාසෝපකය නගරී විශේෂයෙන් වෙනස් කරන මෞර්තියේ සහ ඥානයේ සම්බන්ධයෙන් ලැබුණා ඕතන කුමාසු ප්‍රතිආශය බස්මාහු ඉලවලුම හදිවලින් ගොඩනැගුණා දැන් සමාධියෙන් බලන්න ඕනේ මේ භවනා දුෂ්කමේ ප්‍රතිසංවේදනය නිදුල යන්නේ කොහේ දේශනා ආමගේ මානසිකය. අම්මගේ සාගතගේ ධාතු කොටස් වල පඨවි ආපෝතී ගෝවාය. ඒ පඨවි ආපෝතී ගෝවාය ධාතු කොටස් අන්නයි මගේ මේ. ඒක ප්‍රතිසං විඥාන ඇති වෙනකොටම මේ බාහිර පටවි ආපෝ තේජෝ වහල් මම කියලා අල්ලා ගත්තා. ඉතින් මේ හැඟීම වැරදි බව දැන ගැනීම. මේ වැරදි බව පෙන්නලා ඉතා ඒවා අල්ලා නොදත්තා නම් අම්මගේ පටවේ ආපෝ තේජෝ වහල් සාත්තගේ පටවේ ආපෝ තේජෝ වහල් මගේ කියලා මම කියලා ගන්නේ නෑ. උපබුදේ එදා මම කිසිම නම් සිටිනවා. මාසපෙට්ටික සංවාසාපෙට්ටික සංඝයක්ෂ ඕදනකින් මාසපෙට්ටික බක්මාලෝනි මේ කෙටිම බුද්ධියන්නේ මොනවද අම්මා ගන්න ආහාර වල තියෙන කටවියා පොතේ ජෝවල් ලෝකේ පහළ වුණා පසු අපි කන්න බක්මාලෝනි ආදී තියෙන කටවියා පොතේ මෙදා බාහිර පතනී ආපෝතේ ජෝවල් අටකත් මේ ලෝකෙට බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ වලින්ම මෙලෙසින් විකීත වෙලා තිබෙනවා. මේක අනිත්‍ය බාහිර පඨවි ආපෝ තේජෝ මේක හොඳට පැහැදිලිව තේරෙන සුවනක් අම්මගේ මවකසට ගියාට පස්සේ මෙන්න දහසක කොටස් ටිකක් තිබුණා ඒවා මගේ නෙවෙයි ඒ දහසක කොටස් ටික තමයි මේ විදිහට මේ වැඩි දියුණු වෙලාවේ බාහිර පටලිය ආකෝෂේ යෝවාලෝනේ මේ බාහිර පටලිය ආකෝෂේ යෝවාලෝ මොනවද මමද මගේද මේක කොහොමද මගේ කියලා ගන්නට තියෙනවා ඒ අවබෝධය තියෙන කොන ඇත්තම මේක මොනවද මේ නේද කියලා තේරෙනවා එමුණට පසු මේ බාහිරයේ ඔක්කොම මගේ නෙවේ මම නෙවේ බාහිර පටලියා කෝටේ වායස සම්මගෙන ඒක නිසා ඒක අයින් කරනවා. නාසජ්ජිකා පරිදි ධාතුනාස බාහිර පරිදි ධාතු ධාතු මතේ ඒකාතන්නේ සම්මන්නේ සෝමස්ති නමේ සෝවත්තාති දීමේ සංයත භූතං සම්මස්සං ආයවත්තබ්බා අධ්‍යන්තර පටවියාකෝ තේජෝවා පර බාහිර පටවියාකෝ තේජෝවා ධාතු වශයෙන් එකයි මේ සමානලේ කොහොමද මේකවස්සා මගේ නෙමේ මම නෙමේ මගේ ආත්මය නෙමේ කියලා නුදුමින් දකිනවා සමන පඤ්ඤාවක් ගන්න ඕනේ ගැටේ දෙකකට අයිනේ මේ සංඥාව කියන්නේ අවබෝධයෙන් මේක කරන්න ඕන දැන් කියන කාරණේ ඒක වඩා ගැඹුරින් අහන්න ඕන දැන් අපි බලනවා ප්‍රතිසංවිඥානයේ පස්සේ නියුණා දැක්ුණා දැන් වෙනස් සිතිවිලි පහළ වෙනවා වෙනස් විඥාන. ඒ රූප දකින ටිකක් තියෙනවා සත් විඥාන, සංඥාන ටිකක් තියෙනවා සෝත විඥාන, ගන්ධ සුවඳ දැනෙන ටිකක් තියෙනවා ගාහන විඥාන, රස දැනෙන ටිකක් තියෙනවා ජීවා විඥාන කයට දෙන්න ස්පර්ශ දැන සිතක් තියෙනවා ආයෝඥාන මනසට දෙන්න අරමුණු දැන සිතක් තියෙනවා මනෝස් විඤ්ඤාණ දැන් මේ විඤ්ඤාණ වලින් තමයි මගේ කියලා මම කියලා ආත්ම කියලා අල්ලන අපි මේ විඤ්ඤාණ සම කියලා දැන ගන්නවා මේ විඤ්ඤාණ හයම තමයි මේ විඤ්ඤාණ හයම මගේ ආත්මය මේ එකේ විඤ්ඤාණය මම එකේ විඤ්ඤාණය මගේ ආත්මය කියලා දැනගන්නවා දැන් අන්න ශක්තිඥාන කල්පනාවේ. ශක්තිඥාන ඇතිවන්නේ මේ අයිතිකාරයෙන් වෙන නඩස්වන්නයන්ට. ශක්තිඥාන ඇතිවන්නේ ඇහැට රූපයක් ගැටුණු සාමානයි. රූපයක් ගැටුණේ නැත්නම් ඇහැට ශක්තිඥානයකට ඇතිවන්නට ඉඩක් නැහැ. සත්‍යඥානයේ මම මගේ ආත්මය ඊනම් මේ මම මගේ ආත්මයෙන් හැදී කවුද? ඇහැට පේන රූප හේනාදී කතාව. සත්‍යඥානය මමයි මගේ ආත්මයයි එහෙනම් ඒ සත්‍යඥාන කියන මම සත්‍යඥාන කියන ආත්මය සැදී වාග්යද රූප එහෙනම් සත්‍යඥාන මම මගේ කියන කතාව හරිද? ඒක තියනවාද ආත්මය කියලා ගන්නට දෙයක්. දැන් මේක වැඩි වහකට කරනවා කතා කරන්නේ. මේ විඥානයේ ඥාන පස්සේ වේදනා ප්‍රතිමා සංඥා ප්‍රතිනා මේ ආකාර සිටිවිලි ඇතින ඔක්කොම විඥාන කතාව සම්බන්ධ වෙනවා. දැන් හිතන්න මේ ලෝකයේ තියෙන රූප ඔක්කොම නැති වෙලා තියෙනවා. සක්විඥාන මම මගේ ආත්මය. මේ ලෝකයේ රූප ඔක්කොම නැත්තේ නැතුවිය. චක්කු විඥාන කියන මනස ඒකට අනුබද්ධ සංඥා වේදනා සංකාර මනෝයන්ට මොකදේ විදිය සිදුවන. ඒක දෙකෙන් සමාධියෙන් දකිනවා. චක්කු විඥාන මම මගේ ආත්මයකට සම්බන්ධ සංඥා සංකාර ආදී සිටිවිදි මම මගේ ආත්මය. මේ ලෝකයේ රූප ඕනෙ නැකටම නැති විදිය. ඒ කියනවා චක්කු විඥානය කියන නමයට මොකද සිදුවන්නේ චක්කු විඥානය මම කියලා ගන්නට මොනවද ශේෂවන්නේ සම්පූර්ණ ඒක අවබෝධයන්නට ඕන අපි ශ්‍රව පරිඥාන කරන්නේ කනට සත්‍යයක් ලැබුණේ නැත්නම් සෝත විඥානය කියන්නේ නැහැ සෝත විඥානය මමයි සෝත විඥානය මගේ ආත්මය. මොන සත්‍යයක් ලැබුණා සත්‍යයේ තියෙන සෝත විඥානය පහළ වුණා. මම කියන මගේ ආත්මය කියන සෝත විඥානයේ නිර්මාත්‍රවය නැවුම් කාර්යයම නම් බාහිර සත්‍ය. බාහිර සත්‍යයෙන් එන්නේ පවතින සෝත විඥානය එහෙමනම් මම වෙන්නේ මගේ වෙන්නේ කොහොමද? එහෙම මම මගේ කියනවා නම් ඒක කොච්චර නෝකමද? දැන් සෝත විඥානය මම සෝත විඥානය මගේ ආත්මය. මේ ලෝකයේ දින සත්‍ය ඔක්කොම නැත්තටම නැති ගියා. සෝත විඥානය කියන මම රට එවිට මොකක්ද සිදුවන්නේ? ලෝකයේ තියෙන සත්‍ය සියල්ල විරුද්ධ වීදියක්. සුවප විඥානය මම මගේ ආත්මය එවිට ලෝකයේ සියලුම සත්‍ය විරුද්ධ වීදියාන එවිට ඒ සුවප විඥාන කියන මමයට මගේ ආත්මයට සිහිසන්නට තැනක් තියෙනවද මොකක්ද ඒක සිදුවන්නේ? සුවප විඥාන කියන මම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. දැන් අපි බලමු බාහිර විඥානයේට නාසයට දැනෙන දකසෝද තුළින් ගහන විඥානය ඇති වෙනවා දකසෝද දැනෙන්නේ සිට. නාසයට දකසෝද දැනෙන්නේ නැත්නම් ගහන විඥානය ඇතිවන්නට කිසිම හේතුවක් නැහැ. ගහන විඥානය තමයි මගේ ආත්මය කියලා දැනගන්න ගන්නවා. මේ ගහන විඥානය ඇතිවන්නේ ඒකට සම්බන්ධ වූ සංඥා හරි සංස්කාර හරි කරන්න නාමකේත ගඳක් සුවඳක් ආසන් ලැබෙනවා තමයි. ඥාන විඥානයේ නැති මනෝ අනුස්මාත්‍රෝ කරන්නේ එහෙමනම් බාහිර ගඳ සුවඳ ඥාන විඥානයේ කියන මනෝ රැඳී සිටින්නේ පවතින නැගී සිටින්නේ බාහිර ස්කන්ධය සූර්ය මත මානව දර්ශන විසින් නිර්මාණය වෙන සැකෙන ධාන විඥානය මම වන්නද මගේ වෙනවා දැන් මේ ලෝකයේ තියෙන සියලුම දඬ සුවඳ නිරුද්ධ වෙනවා මොකක්වත් නෑ දඬ සුවඳ මේක ධාන විඥානයේ කියන මඤ්ඤාට ධාන විඥානයේ සම්බන්ධෝ සංඥා සංකාර ආදී වෙනස් සිටීමේට කොහොමද සිදුවන්නේ ඒ මමයි ඒ මම කියන සංඥාවත් ඒ මමයට සිදුවන්නේ නිරුද්ධ වී යාමයි. සිහිතන්නට තැන මේකකින් යනවා. දැන් අපි බලමු යෝවාරණන්. දිවට රසක් දැනනට පස්සේ ඒ රස දැනගන්න ටිකක් පහළවන්නේ නැතිව බෑ. මේ රස දැනනා සිට මම රස දැනනා සිට මගේ ආත්මය කියවා විඥානේ ආත්මයි මමයි. එහෙම හිතන්නේ. දැන් කිසිම රසයක් නැත්නම් යෝවා විඥානයක් නැහැ. වශයෙන් දිවේ ගෑනුනා මොන ජීවා විඥානය තියෙනවා මමයා පහළ වෙනවා. මේ මමයා පහළ කලේ කවුද කියනවා. බාහිර තියෙන හැමෝටත් පිටරට දුනුකට ආමිල පතනී ආපෝ තීජෝ වල තියෙන ඕදාගෙන හැදෙන රසය. රසය නිවාඥානන්ති මමයා නිර්මාණය කළේ සෙන්නේ එහෙමනම් බාහිර අස්වරූපයේ විසින් මේ බාහිර රස රූපයේ විසින් අදන ලබන නිවාඥානව තමයි අපි මෙතෙක් කල මගේ ආත්මය මම කියලා දැක්කේ එහෙනම් මේ බාහිර මම මගේ ආත්මය බාහිර රසවලට නිර්මාණය කරන්න පුළුවන් කියලා. මේ ලෝකයේ තියෙන රස ඔක්කොම නිරුද්ධ වෙනවා. ජීවිත දෙයෙන් නිකමට වෙන්නේ. මොවිත විඤ්ඤාණය සහ ඒකට සුබද්දෝ සියලුම සිතුවිලි වලට ඒ මම ආට මොකද සිදුවන්නේ නිවන් ඥානයේ ආත්මයක පිළිකා සිටින්නට තැනක් තිබෙනවා. මේ ලෝකයේ සියලුම රස නිරුද්ධ වී ගියාන නිවන් ඥානයේ ආත්මයක් සම්පූර්ණයෙන් නිරුද්ධ වී යනවා. මේ නිරුද්ධ වී යාම තුළින් ලැබෙන පූර්ණතාවයේ දකින්නට ඕන. හරි අවබෝධයකින් හරි සමාධියකින් හරි ප්‍රඥාවකින් මුතුව කලානම් මේ සෑම අවස්ථාවකදීම පූර්ණතාවය මතුවෙනවා. නාමයෙන් ප්‍රකාශ කරයි. මුදල් දැන් බලන කාය විඥානය කරන්න බැහැ. කාය විඥානය ප්‍රතිස්පර්ශනාද පස්සේ ඒක දැනගන්න අසුක ඇතිවෙනවා. ඒ කාය විඥානය මමයි ඒ කාය විඥානය මගේ ආත්මයයි. කායක මොනවා ගැරුණේ නැතිනම් කිසිම කාය විඥානයක් තිබුණේ නැහැ කිසිම හේතුවක්. එහෙමනම් කාය විඥාන කියන නැතිවි මම කාය විඥාන නැති මගේ ආත්මය සාධන්නේ කවුද? මේ හදන්නේ බාහිර වශයෙන් ගෑන පොත්බ රූපේ පටලී කියන වායු දහස් ආඥානති මංගයා මමනා නිමාත්‍රූපු නැලංකාරයා සත්න ලෝකයේ නෙවී සිටින්නේ අප අවසන්. පඨවි තේජෝ වායෝ. බාහිර පඨවි තේජෝ වායෝ වලින් නිර්මාණය වෙන සැදීමට කාය විඥානයේ කෙලෙසින්ද මගේ ආත්මය අපි ග්‍රහණය කරන්නේ. එහෙම තේරෙනවා නම් මේ කොතන නම් මුලාවක්. දැන් කල්පනා කරන්න මුළු ලෝකයේ කියන පොත්පත් බලෝකයන් විරුද්ධ වී ගියා. සම්පූර්ණයෙන්ම ශේෂ්ඨයි. ආයවිඥානන්ත එතකොට මොකද සිදුවන්නේ? ආයවිඥාන නම් මගේ ආත්මනම ඒ කායඥාන ඇතිවීමට හේතු වූ සියලුම පොත්පත් ධර්මයන් සම්පූර්ණයෙන් නිරවශේෂ වශයෙන් විස්තර වී ගිය විට කායඥාන කියන මනෝ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යනවා. මේ ජීවිත මතවන්නට උනා ශූන්‍යතාවයක්. දැන් මේ ශූන්‍යතාවය හැරෙන්න කපන උත්තරකාරකත්වයට වෙන රූප නැති වුණා නම් සත්තු විඥාන නැතිවලා නැත. සමතයෙන් සත්‍ය නැති වුණා නම් රූප විඥාන නැතිවලා නැත. නාසයේ දැනෙන බරසොඳ නැතිවම නැති වෙනා නම් නිරුද්ධ වෙනා නම් ධාන විඥාන කියා ආත්මයන් දැනෙන දෙයක්. විවරණය රටත් නිරුද්ධ වුණා නම් කරකැදෙන පොත්සබ්බය නිරුද්ධ වුණා නම් ඒ ඒ විඥාන නිරුද්ධ වීවාම තුළින් ඒ කිසිම දෙයක් ආත්ම වශයෙන් ගන්නට හේතු වන්නේ නැත මේ පහම උපසතන. සත්‍යඥාන නැතිවදීවෝ මම නැහැ. සෝත විඥානයේ නැතිවදී සබ්ද නිරුද්ධ වෙන නිසා ඒක දුන්නු මම නැහැ. එලෙසම අනිත් ඒවට බලන්න ඒ ශූන්‍යතා පහ එකතු කරන්න. මේක හරියට කළොත් ඉතා ලොකු සමාජමත් ඉතාලම ගැඹුරු ශූන්‍යතාවක් අත්දකින්නට පුළුවන් වෙනවා. දැන් අපි බලන්නේ නන්දරස්වාමීන් වහන්සේටමයි යන්නේ. වටින් වටින් දැහැලා අයිතිකාරයාටම යනවා මොකද්ද විඥාණයට මනෝ විඥාණය. අයිතිකාරයන් කරනවායි කරන්නේ. මේ මනෝ විඥාණය තමයි මම මේ මනෝ විඥාණය තමයි මගේ ආත්මය. දැන් මෙලෙසින් අපි අල්ලගන්නවා. එලෙසින් අපි හිතනවා. ඔන්න අපට කඩේ නෙමෙයිලා කියලා. ඒක භාවනාවේ අපට. අර මනෝවිඥාන ඔක්කොම නිරුද්ධ මනෝවිඥාන කියන්නේ මම මගේ වෙනකොට භාවනාවේ පිට පස්සනකොට මනෝවිඥාන නම් අනිරුද්ධ වෙනවා. ඔන්න භාවනාවේ මම වෙනවා. ඒ විදිහට භාවනාවේ මම වෙනවා. මේ බාහිර විඥාන මනමගේ කියලා ගන්නකොට ඕනේ වෙයි රූපයක් දැකලා කන ශබ්දයක් කියලා වෙන විඥානය කියනවා එතකොට බාහිර විදිහට බාහිරට මම නම් නම් බාහිරට නිරුත් වෙනකොට ඒ මම හිතේ මේක ප්‍රතිනිතිකක් තියෙනවා ඒක මම මගේ නම් ඒකක් නෙවෙයි ඒක දැකලා ටිකක් කියනවා නම් ඒක මම කියන එකක් නෙවෙයි. මේ නිත්‍යී යන ක්‍රියාවලිය තුළ හරියට මේක තේරෙනවා නම් භවංග සුඛදීන කොට මනෝවිඥානය මනෝවිඥානය කියන එක භවංගකනේ භවංගකිත නිරුද්ධ වෙනකොට භවංග නම නැති වෙනවා මනෝවිඥානිත නිරුද්ධ වෙනකොට මනෝවිඥානම නැති වෙනවා දැන් මම කියලා ගන්න ඕන අර නගර ස්වාමීන් වහන්සේ නැති කියාටි කිසිවක් නැති සාර්ථක සම්පූර්ණ ශූන්‍යතාවක් දැන් අත්දකින්න. මේ ශූන්‍යතාව අනිත්‍ය වූ ධර්මයක් අනාත්ම වූ ධර්මයක්. ඒකව සාමාන්‍යයෙන් නැති වෙන ඒක නිසා අනිත්‍යයි. ආත්ම වශයෙන් ගන්නට තියෙන්නේ ওই ශූන්‍යතාවයේ පමණයි නෙවෙයි ඒක නැති වී යනකොට ඒ ආත්මය නිරුද්ධ වෙනවා එමන්තාම ඒ ශූන්‍යතාවක් අනාත්මයි ඒක මෙන්න මේ ශූන්‍යතාවයේ ඉඳගෙන මේ ශූන්‍යතාවය අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි කියලා මොනිකල මෙන්න ගියොත් මොනිදී නිර්වාණය පිටට අරමුණ දැන් මේකින්වත් මේ අනුව අදදාස භාවනා කරන්නේ. කොහොමද? දැන් ධර්මයේ අධ්‍යයනයට බැරිුණා සමහරට පසු අධ්‍යයනයට පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන විදිහට විඥානයේ අයිතිකාරයන් නඩුවේ අයසා සිටේ. බවාංශික දැනේ කෝටි සමාන ප්‍රකාශ කරන අනුසීමට දැනුම බවාංශික ඇතිවීම නිසා මේ නාම රූප දෙක ඇතිවීම මේ අංග මහසිත පවතිනවා. සංවේගයෙන් බමාරට නිරුද්ධ වෙයි කියනනම් මෙතන ඇඟේ මම කියලා ගන්නට විශ්වාස නැහැ. යාකේ බමාරට නිරුද්ධ වුණා ඒකෙන් ආපදයක් මේ ආත්මෙට නැහැ. මේක වෙනම බමාරට ඉස්ස පරම්පරාවක්. මේ දෙක අතර කිසිරොකුත් නැහැ. යාකේ බමාරටයි කිසිමනම් ඔක්කොම නිරුද්ධ වෙනවා ඒ කාලේ මම මගේ කියලා ගත්තා දැන් ඒවා මම මගේ කියලා ගන්නවා. දැන් තියෙන මේ බදාංග සිත් පරම්පරාවයි මේ කිත් අනිකුසිතේ නිරුද්ධ වුණාට පස්සේ ඒ කිත් පිට මම කියලා ගන්න කිසිවක් තිබුණේ ඇතිකරකට බදාංග සිතේ අම්මට හොයනවා අනිත්‍ය අත්මාන කියන දෙක ඒක කියන්නේ අවශ්‍ය නැහැ ඒක කරන්න සමතේ බැරි නිසා ඊට පස්සේ මාතාගේ පිට සම්බෝධන කුමාරපදයට අම්මගෙන් තාත්තගෙන් ලැබූ දහතුන් හතර මම කියලා ගත්තට මන්නේ නෙවෙයි කියලා අරන් ඉන්නවා. ඕතන කුමාර සුපජස්ස බස්මා විලෝලෝලින් සැදෙන්නේ කය බාහිර කටුනා කුසීජෝ ආයෝනි නිර්මිත වූ ඒ ධාතු දෙකක් විනා ආත්මයක් නෙවෙයි කියලා එකයන් කරනවා. ඊට පස්සේ ආරම්භ විඥානයේ විඥානය මනෝමය කියලා ගන්නවා. චක්ඛු විඥානය කියන්නේ රූපයේ ඉන්ද්‍රිය රූපයක් නැත්නම් චක්ඛු විඥානයක් නෙවෙයි. එවනම් ඒ ශාස්ත්‍රඥයන් නැති මම කියන සංකල්පය ඉහිවන්නේ බාහිර රූපතේ ඒ නිසා ශාස්ත්‍රඥයන් මම වන්නේ මගේ වන්නේ සමහරකේ රූප සියල්ලම නිරුද්ධයි ඥානං ශාස්ත්‍රඥයන් කියන මම සම්පූර්ණයෙන්ම නිරවශේෂවම නිරුද්ධ වෙනවා ඊට සම්බන්ධ සිටිවිලි සියලුම නිරුද්ධ වී යනවා. මෙලෙසින්ම කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හයට බලන්න තුන සත්‍වාසය. ස්වාභාවිකවම දෝෂාචිවම මේක කරනකොට දොරටු පාරේ පාලකය මුල සබා ගන්නවා. අඤ්ඤාකාන දිවා වේතා නාකාන කයසිතා නොදන්නා අයට ඇතුළු වන්නට දෙන්නේ නැහැ. දන්නා අය පමණයි ඇතුළු වන්නට දෙන්නේ අද දවස් පුරාම. කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ ධර්මයන් දැසුලන්නට දෙන්නේ නැහැ. බාහිර සිතිවිලි වල දැසුලන්නට දෙන්නේ නැහැ. ඒකලා මම හඳුනන්නේ කියයි. උඹ මේ හතුරු කියලා අයින් කරනවා. සතිය සෙල්ලම් කරගන්නවා. ඒකට පාය ඉදිරියට දන්නාට කන්නත් සිතිවිලිට දෙනවාද? භාවනා ආරම්භණයෙන් නැවත නැවත සූර්ය කීපාරණ කීපාරණ වෙනවා. අර සතර මහා සංගයේ මැද නග ස්වාමීන් වහන්සේ මේ සතර මහා භූතයන් මැද විඥානයේ පවතින ආකාරය බලන්න. මේ විඥානයේ පවතින ආකාරය බලන විඥානයේ ඇතිවීමේ හේතුව නැති වෙනකොට විඥානයේ කියන මමයක් නැති වෙන ආකාරය බලන විශේෂයෙන්ම තුනේ අන්තිමෝදී මනෝ විඥානයේ සමානත්වයෙන් බවානීය මනෝ විඥානයේ මුලින්ම ඇති ඇති නැති නැති යන ආකාරය බලලා භවංගය මනෝ විඥානයේ කිසිම අනිත්‍යං අනාත්මයක යන ආකාරයෙන් අනිත්‍ය නිරෝධයේ පස්සන ආකාරය දැකලා අනාත්ම දර්ශනය තුළින් සර්ව සම්පූර්ණ ශූන්‍යතාවය අත්දැකෙනවා. ඒ ශූන්‍යතාවය මම නෙවෙයි මගේ ආත්ම නෙවෙයි කියලා සම්පූර්ණයෙන්ම ත්‍රිලක්ෂණයට ප්‍රියමංගල එයත් ඉක්මවා යන නිර්වාණය අත්දැකෙනවා. මේකයි මේ තුනක් අද දවසේ කරන්නට ඕනේ. මේ පින්වත් අයට මේ ධර්මයේ ප්‍රවණය කිරීමේ කාර්යය තුළදී මා කියන්නේ කීවේ කුමක්දයි නැතිනේ නැත්නම් නැතුවා වුවත් භාවනා කිරීමේ කාර්යය තුළදී අපි කියපු ධර්මයේ අවබෝධ වුණ මේ නාම රූපයේ මෙන්න මේ ධර්මයේ කියලා අවබෝධය